අථ කෝපෝතලි පුත්තෝ පරිබ්බාජකෝ ජංඝා විහාරං අනුචංකමමානෝ අනුවිතරමානෝ යේනායස්මා සමිද්ධිතේ නුපසංකමි උපසංකමිත්වා ආයස්මතා සමිද්ධිනා සද්ධින් සම්මෝදි සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ භෝ පෝතලි පුත්තෝ පරිබ්බාජකෝ ආයස්මන්තං සමිද්ධින් ඒතද වෝච සම්මුඛාමේතං ආවසෝ සමිද්ධි සමනස්ස ගෝතමස්ස සුතං සම්මුඛා පටිග්ගහිතං මෝඝං කාය කම්මං මෝඝං වචී කම්මං මනෝ කම්මමේව සච්ඡන්ති අත්ථිජසා සමාපත්තී යං සමාපත්තින් සමාපන්නෝ නකින්චි වේදියති තී පින්වත්නි අද ඔබට පැහැදිලි කර දීවට බලාපොරොත්තු වන මනේ මාතෘකාව මහා කම්ම විභංග සූත්‍රය මේ සූත්‍ර ධර්මය මෙදුම් සංගයේ උපරිපන්නාසකයට අයත් සතරවන විභංග වර්ගයේ සයවන සූත්‍රයයි අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයේහි ආයිස්මත් සමිද්ධිස්තරයන් වහන්සේ අරණ්‍යෙහි එක්තරා කුටියක වාසය කළා. ඒ කාලෙහි කෝසල නමින් ප්‍රසිද්ධ පිරිවැජිය කෙන්ඩා පහසුව සඳහා ශරීර සෞඛ්‍ය සඳහා පිළිවෙලින් ඇවිදගෙන ඒ ස්ථානයට පැමිණියා. එනම් සමිද්දී හාමුදුරන් වහන්සේ වැඩ සිටින තැනට. උන්වහන්සේ වැඩ සිටින තැනට පැමිණ උන්වහන්සේ සමග සතුටු වේ යුතු කතා කොට සිහි කළ යුතු කතා කොට එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණා වූ පෝතලි පුත්‍ර පිරිවැජියා නම් සමිද්දී හාමුදුරන්ට මේ විදිහට ප්‍රකාශ කළා. එවත් සමිද්දීන් වහන්සේ මා මේ කියන්නට යන කාරණය ගෞතම ගෝත්‍ර ශ්‍රමණයන් වහන්සේගෙන් මට උන්වහන්සේගේ හමුවේදීම අසන්නට ලැබුණා. හමුවේදීම මා විසින් පිළිගත්තා. මොකද ඒ කාරණය මෝඝං කායකම්මං මෝඝං වචීකම්මං මනෝකම්මේව සත්‍යං අත්ථිතසා සමාපatti යං සමාපත්තිං සමාපන්නෝ න කිංචි වේදියති මෙන්න මේ කාරණේ මේන් හෙලි කරන අදහස මේකයි කාය කර්මය හා වාක් කර්මය හිස් බව ඵලදායක නොවන බව මනස් කර්මයේම පමණක් ඵලදායක වන බව මේ පිළිවෙජය ප්‍රකාශ කළේ ඒකයි. කයින් කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් ඒක ඵලදායක නෙවෙයි. වචනයෙන් කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් ඒක ඵලදායක නොවේ. හිස් එක. සිතින් කළ මනස් කර්මයේම තමයි ඵලදායක වන්නේ. ඇත්ත ඒකයි. කියන මෙන්න මේ අදහස ශ්‍රවණ මහත් ගෞතමයන් වහන්සේ හැමෙම අසාගතයි කියලා මේ පරිබ්‍රාජකයා සමිද්ධාවඳුරන් ඉදිරියේ ප්‍රකාශ කළා. ඒ වගේම තවත් කාරණයක් ප්‍රකාශ කළා අත්‍යජසා සමාපatti යම් සමාපatti සමාපන්නෝ නකින්ච වේදියති. මේ විදිහේ කාරණයකුත් මට උන්වහන්සේගේ යමෙන් අහන්නට ලැබුණා. මොකක්ද ඒ කාරණය? ඔය දැන් කියාපු කාරණය. යම් සමෝධකට පැමිණි දැනත්තා කිසිවක් නොදී නම් එවැනි සමාපත්තියක් ඇතේ කියලත් මම මට අහන්න ලැබුණා. යම් කිසි සමාපත්තියකට පැමිණි තැනැත්තා කිසිවක් නොවිඳින බව ඇති සමාපත්තියක් තියනවාය කියලා අහන්නට ලැබුණා. එතකොට මෙන්න මේ කාරණා දෙක ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ හමුවෙන්ම අසන්නට ලැබුණු කරුණු දෙකක්. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කොහොමද කියලා පොතලි පුත්‍ර පරිබ්‍රාජකයා සමිද්ධාවුදුරන්ගෙන් ඇහුවා. ඒ අවස්ථාවේදී සමිද්ධි හාමුදුරුවෝ කියන්නට පටන් ගත්තා මේ විදිහට. බුදුරජාණන් වහන්සේ කිසි කලකත් ওই විදිහේ දේශනාවක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ විදිහට අපහාස කරන්න වටින්නේ නැහැ. මා හේවං ආවසෝ පෝතලි පුත්ත අවච මා හේවං ආවසෝ පෝතලි පුත්ත අවච යනාදී පිරිවෙලට සමිද්ධි හාමුදුරුවන් වහන්සේ පෝතලි පුත්ත පරිබ්‍රාජකයාට මේ විදිහට කතා කරන්න එපයි කියලා වැළැක්වුවා. එවත් පොතුලි පුත්‍රය මෙසේ නොකියන්න බුදු පියාණන් හට බොරුවට දෝෂාරෝපණය නොකරන්න බුදු පියාණන් හට බොරුවට දෝෂාරෝපණය කිරීම හොඳ නැහැ. බුදු පියාණන් වහන්සේ මෙසේ වදාරන්නේ නැහැ. කාය කර්මයේ හිස් වාක් කර්මයේ හිස් මනස් කර්මයේ පමණයි ඇත්ත කියලා ඒ විදිහට වදාරන්නේ නැහැ. හැබැයි යම් සමාපත්තියකට පැමිණියෙක් සුඛ දුක්ඛාදී කිසිදු වේදනාවක් නොවිඳින නම් එබඳු සමාපත්තියක් නම් තියෙන බව ඇත්තයි කියලා මේ විදිහට ප්‍රකාශ කළා. මේ පොතලිපුත්ත පරිබ්‍රාජකයා මේ කතාව බුදුරජාණන් වහන්සේ විත්තිම අසා දැනගත් එකක් හැටියට ප්‍රකාශ කළේ මක්නිසාද කියන ප්‍රශ්නය ඊළඟටපත් වෙනවා. මේ පෝතලි පුත් පරිබ්‍රාජකයා කිසි දිනක බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ හමුවෙන්ම දැනගත්තයි කියලායි සමිධ්‍යාමඳුරන් ඉදිරියේ ප්‍රකාශ කළේ. ඒකේ ප්‍රවෘත්ති මේකයි. මේ ඊටාම ප්‍රසිද්ධව සිටි නිගණ්ඨ ශ්‍රාවකයෙකු ගැන ධර්මෙහි සඳහන් වෙනවා එනම් උපාලි ගෘහපතියා ගැන. උපාලි ගෘහපතියා බුදුන් හමුවට ගිය විට ඔහුට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උපාලි සූත්‍රයේදී උන්වහන්සේ විසින් පව්කම් කිරීමට අකුසලයක් වගේ පැවැත්මට මනසම ප්‍රධාන වන බවත්, මනස් කර්මයේම අතිශය මහා සාධ්‍ය වන බවත් ප්‍රකාශ කළා. කාය කර්ම, වාක් කර්ම එසේ නොවන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. මනස් කර්මයේ තරම් බරපතල නැති බව. තීර්ථකයන් අතර මේ කාරණය ප්‍රසිද්ධව තිබුණා. අන්න ඒ කතාව ගැන තමයි මේ පොතේ පිළිවැදියා බුදුන් හමුවේදීම මේ කාරණේ ඇසූ බව සමිද්දීනියන්ට අඟවලා තියෙන්නේ. මේ බුදුන් අදාළ ක්‍රමයක් ඉක්මවලා උන්වහන්සේ නිග්‍රහ කරනු පිණිස හදාගත් බරුවක්. මෝඝං කාය කම්මං මෝඝං වචී කම්මං මනෝ කම්මමේව සත්‍යං කියන මේ. ඒ නිසා මේ සමිද්දී හාමුදුරුවන් වහන්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේට අපහාස කරන්න එපායි බුදුරජාණන් වහන්සේ විසින් නොදාන දෙයක් කියන්නට එපායි කියලා වැළක්. එතකොට හෝතලි පුත්ත පිරිවැජ්‍යාගේ කතාවට සමෙද්දීමියන් මේ විදිහට අවහිරකට සිටි කල්හි හෝතලි පුත්ත පරිබ්‍රාජකයා නැවත අහනවා "අවත් සමෙද්දීන් වහන්සේ ඔබ වහන්සේ මහාන වෙන්න කොච්චර කල් වෙනවද?" කීවචිරං පබ්බජිතෝසියාවසෝ සමෙද්දී කියලා මේ විදිහට ප්‍රශ්න කළා ඔබ වහන්සේ මහාන වෙන්න කොපමණ කාලද කියලා. නැතිනම් ආවසෝ තීනිවස්සාන මා මහනල්ල වැඩි කලක් නැහැ තුන් අවුරුද්දක් පමණ වෙනවා මේ විදිහට පිළිතුරු දුන්නා ඊට පස්සේ පොතලි පුත්‍ර පරිබ්‍රාජකයා කතාව ගැන අපි වැඩිහිටි ඉස්තර භික්ෂුන් වහන්සේලා සමග කතා කරලා බලමු කියලා නාග භික්ෂුවක් සමග මේ විදිහට කතා කිරීම වැඩක් නොවන බව ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කරමින් මේ නාවක භික්ෂුව සමාගයේ ශාස්ත්‍රවරයා රකින්ට බලන බව පේනවා. මේ ගැන ඉස්තර භික්ෂුන් වහන්සේලා කියන දේ ගැන අපි සොයා බලමු කියලා සමිද්ධි හාමුදුරුවන්ගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මොකද්ද? ඇවත් සමිද්ධින් වහන්සේ දැන දැන කයින් වචනයෙන් මනසින් කර්මයක් කොට යමෙක් සිටියේ නම් එතම කුමක් විදීදයි යන මේ ප්‍රශ්නය පිරිවැජියා සමිද්ධි හාමුදුරුවන්ගෙන් ඇසුවා. ඒ ප්‍රශ්නයට උන්වහන්සේ උත්තර දුන්නා ඇවත් පොතලි පුත්‍රයන්. යමෙක් දැනදැන කයෙන් වචනයෙන් සිතින් කර්ම කොට සිටියේ නම් එතම දුක් වේදනාව විඳී කියන මේ විදිහට පිළිතුරු දුන්නා. එතකොට කයෙන් වචනයෙන් සිතින් කර්ම කරන තැනත්තාට දුක් වේදනාව විඳින්නට සිදු වෙන බව සමිද්ධාමඳුට ප්‍රකාශ කළා. එවිට හෝතලි පුත්‍ර පිරිවැජියා ඒ ආයස්මත් සමිද්දීස්තරයන් වහන්සේගේ වචනයට සතුටු වෙන්නේත් නැහැ ඒ ප්‍රතික්ෂේප කළෙත් නැහැ සතුටුත් නොවේ ප්‍රතික්ෂේපත් නොකොට බහැරත් නොකොට හුනස් දෙන්නකට යන්නට මේ අවස්ථාවේදී සමිද්ධාරුවන්ට කල්පනා වුණා මේක වැඩිහිටි මහතෙරුන් වහන්සේ නමක් සමග කතා කළොත් හොඳයි කියලා. ඒ නිසා පොතලි පුත්‍ර පිරිගැජානන්ගේ නොබෝ වේලාවකින් සමිද්ධි හාමුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙත ගොස් මේ කාරණේ දැනුම් දුන්නා. පොතලි පුත්‍ර පිරිවැජියාණන් සමග ඇතු මුළු කතාව සම්පූර්ණයෙන්ම ආනන්ද ස්වාමීන්ට සමෙද්දි ආමඳුන් ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ බුදුරජාණන් වහන්සේ හමුවට යාමට හොඳ කතා පඬුරක්. මේ කතාව අපේ බුදුරජාණන් වහන්සේ ළඟදී ප්‍රකාශ කිරීම සඳහා යමු. උන්වහන්සේ වදාारण හැටියකින් අපි හිතේ තබා ගන්නවා. කියලා මේ විදිහට සමිද්ධිහාමුදුරන්ට දැනුම් දුන්නා. මේ අදහසට කැමති වූ සමිද්ධි තෙරුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග බුදුන් වැඩවසන තැනට වැඩම කළා බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසක ඉඳගෙන මේ සමිද්ධි පොතලි පුත්‍ර දෙදෙනාගේ සාකච්ඡා මුල්මනින්ම ආනන්ද හිමිතුමා බුදුරජාණන් වහන්සේට සැලකලා මේ විදිහට සැලකර සිටි කල්හි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ වදාලා ආනන්දය හෝතලි පුත්‍ර පිරිවැජ්‍යාගේ දැකීමක් ගැනවත් මම නොදනිමි. මෙවැනි කතා බහක් ගැන කිය යුතුම නැතයි උන්වහන්සේ ප්‍රකාශ කළා. හෝතලි පුත්‍ර පරිබ්‍රාජකයා මා කිසි කලකත් දැකලා නැහැ. ඔහු සමග මේ විදිහේ කතාවක් කළා කියන ගැන කියන්නම දෙයක් නැහැ. මේ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී අර සමිද්ධි හාමුදුරුවන්ගෙන් අන්තිමට අහපු ප්‍රශ්නය පිළිබඳව උත්තර දීපු හැටි ගැන බුදුරජාණන් වහන්සේගේ සතුටක් දැක්වෙනවා. මේ අවස්ථාවේදී සමිද්ධි හාමුදුරුව රහත් වෙලා හිටියේ නැහැ මාර්ගඵලයක් ලබාගෙන හිටියේ නැහැ නිසා බුදුරජාණන් වහන්සේ සමිද්ධි හිමියන්ට සමිද්ධින මෝග පුරුෂයා විසින් පිළිතුරු දීපු ඇති හොඳ නැහැ කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළාම එතනම හිටිය ලාලුදායි හාමුදුරුව භාග්‍යතුන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආයස්ම සමිද්ධි තෙරුන් වහන්සේ සසර දුක, කෙලෙස් දුක, සංස්කාර දුක ගැන හිතලා විඳින යමක් වෙනම් ඒ සියල්ල දුක් බව කල්පනා කරලා මේ විදිහට කියන්නට ඇති නේද කියලා මේ විදිහ අදහසක් ඉදිරිපත් කළා. ඒ යමෙක් දැන දැන කයින් වචනයෙන් මනසෙන් කර්ම කොට සිටියේ නම් එතන දුක් වේදනා විඳී කියලා සමිද්ධාවිරුව පොතුලි බුද්ධ පරිබ්‍රාජකයන්ට කියපු කතාව නිදොස් කිරීම සඳහා මේ ලාල්දායි හාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කළේ. මේ විදිහට ප්‍රකාශ කළේ මේ සතර දුක, කෙලෙස් දුක, සංස්කාර දුක කියන මේ දුක් සියල්ලම විඳින යමක් නැත්තම් ඒ ඔක්කොම දුක් බවයි මේ සමිති තෙරුන් වහන්සේ ප්‍රකාශ කළේ කියලා මම හිතනවා කියලා මේ විදිහට කිව්වා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළ බලන්න ආනන්ද මේ ලාල්දායි මෝඝ පුරුෂයාගේ නුවණ ඇති. මේ ලාල්දායි මෝඝ පුරුෂයා හිස බහරට නිරවලා නුනුවණින් ඉස්මතු වෙන බව <coughs> දතිමේ කියලා මේ විදිහට අතිපණ්ඩිතකමක් ප්‍රකාශ කළා. ලාල්දායිගේ මේ අතිපණ්ඩිතකම ඔහුගේ ක්‍රියාකලාපයෙන්ම කතාවෙන්ම අපට පෙනී ගියා. එද මේ විදිහට ලාල්දායි හාමුදුරුවන්ගේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම නුවරට හුරු නැති බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් ඊට පස්සේ හෝතලි පුත්‍ර පිරිවැජය ඇසූ ප්‍රශ්නය ගැන සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කළා. ආනන්ද ආනන්දය මුලදීම පෝතලි පුත්‍ර පිරිවැජියා සමිද්ධිගෙන් වේදනා තුන ගැන ප්‍රශ්න කළා. සමිද්ධි මෝඝ පුරුෂයා මේ විදිහට පිළිතුරු දුන්නා නම් හොඳයි. ඒ කොහොමද? අවත් පෝතලි පුත්‍රය යමෙක් කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ සැප වේදනා ගෙන දෙන චේතනා සහිත කර්මයක් කළා නම් ඔහු සැප වේදනා විඳිනවා. යමෙක් කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ දුක් වේදනා ගැන දෙන චේතනා සහිත කර්මයක් කළා නම් ඔහු දුක් වේදනා විඳිනවා. යමෙක් කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ උපේක්ෂා වේදනා ගෙන දෙන චේතනා සහිත කර්මයක් කළා නම් ඔහු උපේක්ෂා වේදනා විඳිනවා. මෙහෙම පිළිතුරු දුන්නා නම් ඒක හොඳ පිළිතුරක්. ගැළපෙන පිළිතුරක්. ඉතින් එහෙම පිළිතුරු නොදී එකවරටම මේ බෙදාවෙන් කොට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකට කෙලින් පිළිතුරු දුන්නා මේ සමිද්දි. ඒ නිසා ඒ පෞත්‍රි පුත්‍ර පරිබ්‍රාජකයාට පිළිතුරු දීපු හැටි හොඳ මදි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළ පිළිතුරේ සුඛ වේදනීයම් කියලා වචනයක් තියෙනවා. ඒ සුඛ වේදනීය කියලා කියන්නේ සැප වේදනාවට ප්‍රත්‍ය වූ බව. කාමාවචර කුසලයන් අතුරෙන් සෝමනස්සහගත චිත්ත සම්ප්‍රයුක්ත චේතනා හතරක් රූපාවචර කුසලයන් අතුරෙන් ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යාන චේතනා කියන මේවා ප්‍රතිසන්දේහිදී ප්‍රවෘත්තේහිදී සැප වේදනා උපදවනවා ඒ නිසා ඒක සුඛ වේදනීයයි මෙහි කාමාවචර කුසලය ප්‍රතිසන්දේහිම ඒකාන්තයෙන් සැප උපදවනවා ප්‍රවෘත්තේ ඉෂ්ඨ මධ්‍යස්ථාලම්බනයේ උපේක්ෂා වේදනාවක් උපදවනවා අකුසල චේතනා ප්‍රතිසන්දේහ ප්‍රවෘත්තේ දුකක්ම උපදවනවා ඒ නිසා දුක් වේදනීය වෙනවා මෙය කායද්්වාරයේ පැවති ගල්ලි ඒකාන්තයෙන් දුක උපදවනවා. අන්තන්හි අදුක්ඛම සුඛය එනම් උපේක්ෂා වේදනාව උපදවනවා. ඒ වේදනාව අනිෂ්ඨ වූද අනිෂ්ඨ මධ්‍යස්ථ වූ ධර්මෙහි උපදනා නිසා දුක් ගණනටම යනවා. කාමාවචර කුසලයන් අතුරෙන් උපේක්ෂා සහගත චිත්ත සංප්‍රයුක්ත සතර චේතනා රූපාවචර කුසලයන් අතුරෙන් චතුත්ථ ධානය චේතනාවත් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති දෙකීම උපේක්ෂා වේදනා උපදවන. ඒ කියන්නේ අදුක්ඛම අසුඛ වේදනීය කර්මය ඒක. මෙතනත් කාමාචර කුසලයේ ප්‍රතිසන්දිහිම ඒකාන්තයෙන්ම උපේක්ෂා උපදවන. ප්‍රවෘත්ති ඉෂ්ඨාලම්බනේ සැපේ උපදවන. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සුඛ වේදනීය දුක්ඛ වේදනීය අදුක්ඛම අසුඛ වේදනීය කියන කරුණු තුන පැහැදිලි කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දය අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් මෝඩයි අවියක්තයි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ මහා කර්ම විභංගය කොහොමද දැනගන්නේ තථාගතයන් වහන්සේ විසින් විදා විභාග කරනු ලබන මහා කර්ම විභංගය අසන්නට කැමැතිනම් දේශනා කරන්න පුළුවන් ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යම් භගවා මහා කම් විභංගං විභජය භගවතෝ සුත්තම් විකුධාරිස්සanti කියන පිළිවෙලට උන්වහන්සේට ආරාධනා කළා මහා කර්ම විභංගය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ මහා කර්ම විභංග ඥානය පැහැදිලි කිරීම සඳහා මාතෘකාවක් ලැබුවා මේ ලෝකෙහි පුජ්‍යලයන් සතර දෙනෙකුන් සිටින බව චත්තාරෝ මේ ආනන්ද පුද්ගලා සන්තෝ සංයුජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ ඉදපානාදිපාති හෝති අදින්නාදායී හෝති කාමේස මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති කිසුන වාචෝ හෝති පරුස වාචෝ හෝති සම්පප්පලාපී හෝති අවිද්‍යාලු හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡා දිට්ඨි හෝති සෝ කායස භේදා පරං මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති ඒ පළවෙනි පුජ්‍යලයා. එයින් කියන්නේ මේ ලෝකයේ ඇතම් පුජ්‍යලයක් සිටිනවා තමාගේ ජීවිත කාලයම සතුන් මරමින් හොරකම් කරමින් කාමයේ වර්ධව හැතිරමින් බොරු කියමින් කේලාම් කියමින් කළු වචන කියමින් හිතපුල් කියමින් දැඩි ලෝභය පවත්වමින් ඒ වාගේම අනුන් නැසේවා මැරේවා කියන කුණු සිතිවලින් යුක්තව නාස්තිකාදී මිසදිටුවගෙන වාසය කරන පුජ්‍යලයක් ඉන්නවා. කොටිම කියනවා නම් දස අකුසල ධර්මය මුළු ජීවිත කාලයම පුරන මිනිහෙක් ඉන්නවා. ඒත නැත්තා මරණින් මත්තේ අපායෙහි නැත්නම් නිරෙහි උපදින. අන්න ඒ විදිහේ පුජ්‍යලයක් ලෝකෙහි ඉන්නවා. ඒ වාගේම තවත් පුජ්‍යලයක් ලෝකෙ ඉන්නවා. ඒ කවුද? මේ ජීවිත කාලය තුලම මේ ආත්මෙහි සතුන් මරමින් හොරකම් කරමින් අර මුලින් කියාපු හැටියට දස අකුසලයේම කරමින් ඉන්න පුජ්‍යලයක් ඉන්නවා. නමුත් මේ පුජ්‍යලයා මොනියම් කරුණකින් නමුත් මරණින් මත් ඊළඟ ආත්මයේදී සුගතිය උපන් බව තේන්නට තිබෙනවා. එතකොට අන්න ඒ විදිහේ පුජ්‍යලයකුත් ඉන්නවා. ඒ නිසා පස්පව් දසකුසල් කරමින් ජීවත් වෙන සමහර පුජ්‍යලයේ මරණාසන්නෙහි කළ යම්කිසි පින්කමකින් ස්වර්ග ලෝකෙ උපදින්න පුළුවන්. ඒ නිසා එබඳු පුජ්‍යලයකුත් ඉන්නවා. ඒ වගේම තුන්වෙනි පුජ්‍යලය හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉදානන්ද ඒකච්චෝ පුද්ගලෝ ඉද පාණාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනාය වාචා පටිවිරතෝ හෝති පරුසාය වාචා පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති අනුවිද්‍යාලූ හෝති අව්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨි හෝති සෝ කායස මෙහෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං සතුන් උපපජ්ජති මේ ලෝකෙහි ඇතම් පුද්ගලෙක් ඉන්නවා මුළු ජීවිත කාලයම සතුන් නැරීමෙන් වෙන්ව ප්‍රකම් කිරීමෙන් වෙන්ව කාමෙහි වර්ධනය හැසිරීමෙන් වෙන්ව බොරු කීමෙන් වෙන්ව කේලාම් කීමෙන් වෙන්ව සල් වචන කීමෙන් වෙන්ව හිස්තෙපුල් කතා කිරීමෙන් වෙන්ව දැඩි ලෝභකමින් පරව සම්‍යක් දෘෂ්ටියේ කර්මයේ කර්මඵලයේ අදහන දෘෂ්ටියෙන් යුක්තව වාසය කරන පුජ්‍යලයක් ඉන්නවා. කොටින්ම කියනවා නම් දස කුසල ධර්මයේ පුරන්න පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා මරණින් මත්තේ සුගති උපදිනවා. මේ විදිහට ප්‍රාණඝාත ආදීන් වැළකී දස කුසල ධර්ම පුරන මරණින් මතු ස්වර්ග ලෝකෙහි උපදින පුජ්‍යලයක් ඉන්නේ. තුන්වෙනි පුජ්‍යලේ ඒ පුජ්‍යලේ. ඒ වාගේම මේ ලෝකෙහි ඒ සතුන් මැරීම ආදී දස අකුසලයෙන් වෙන්ව දස කුසල ධර්මයේ පුරමින් සිටිය පුජ්‍යලයා සමහර විට නිරේ ඉපද සිටින බවත් පේන්නට තිබෙනවා. ඒ කියන්නේ මුළු ජීවිත කාලයම පින්දාම් කරගෙන හිටිය පුජ්‍යලයේ කුසල ධර්ම කරමින් හිටිය පුජ්‍යලයා මරණ මොහොතේදී යම්කිසි අකුසල කර්මයක් ඉදිරිපත් වීමෙන් මරණ මොහොතේදී කළා වූ යම්කිසි චිත්ත දූෂණයකින් වෛරයකින් මැරෙන්නට සිද්ධ වුණා නම් ඒ පුජ්‍යලයාට ඊළඟ ආත්මයේදී නිරෙහි උත්පත්තිය ලබන්නට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකයේ සිටින පුද්දලයන් සතර දෙනෙකුන් ගැන ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළා මේ පුද්දලයන් හතර දෙනා ගැන උන්වහන්සේ මාත්‍රිකා දැබුවේ මහා කර්ම විභංග ඥානය බෙදා දැක්වීමට මිසක් මහා කර්ම විභංග ඥානය හැඳින්වීමට නෙවෙයි මේ පළමුවන පුද්දලයා වශයෙන් දක්වන ලද්ද පුජ්‍යලයා විස්තර කිරීමට ඊළඟට උන්වහන්සේ මාතෘකාවක් ලැබුවා. වෙනම අනුසන්ධියේ. ඉදානන්ද ඒකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා යනාදී පිළිවෙලට උන්වහන්සේ ඒ මාතෘකාව ලැබුවා. ඒකේ අදහස මේකයි. මේ ලෝකයේ ඇතම් මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්ය වඩලා දිවස ලබා මිනිස් ඇස ඉක්මවා සිටි ඒ පිරිසිදු දිවසින් මෙලව සතුම් මරමින් හොරකම් කරමින් කාමයේ වර්ධවා හැසිරීමෙන් බොරු කියමින් කේලාම් කියමින් රළුබස් දොඩමින් ඉෂ්ඨපුල් කියමින් දැඩි ලෝභකමින් කුණු වූ සිතින් යුතුව මිසතිතු ගනිමින් සිටි අසවල් පුජ්‍යලයා මේ ශරීරය බිඳී යාමෙන් මරණින් මතු නිරෙහි උපම් බව දකිනවා. එහෙම දැක්කහම ඒ දිවස් ඇති ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මේ විදිහට කල්පනා කරනවා. පව්කම් කියලා දෙයක් තියෙනවා. දුස්චරිතේ විපාකයක් තියෙනවා. මේ විදිහට ලෝකයාට කියන්න පටන් ගන්නවා. පින්වත්නි පෞකන්නම් දෙයක් ඇත දුස්චරිතෙහි විපාකයක් ඇත කියලා මේ විදිහට ප්‍රකාශ කරනවා. එහෙම කියන්නේ මක් නිසාද? සතුම් මරූ හොරකම් කළ කාමෙහි වරදවා හැසිරුණු බොරු කියූ කේලාම් කියූ රළුබස් දෙඩු හිස් වචන කී දැඩි ලෝභකම තිබුණු කුණු වූ සිත් පැවති නාස්තිකාදී විසදිටුවගත් පුජ්‍යලයකු එසේ නිරෙහි ඉපද සිටින බව ඔහු දැක්ක නිසා මෙසේ කියන ඒ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මෙවැනි දෘෂ්ටියකට ඊට පස්සේ බැහැ ගන්නවා. මොකද ඒ දෘෂ්ටිය කවුරු හරි අවෙක් සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමෙහි වර්ධවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, කේලාම් කියනවා නම්, තලු වචන කියනවා නම්, හිස්තපුල් කියනවා නම්, දැඩි ලෝභකමින් යුතුය නම්, අනුන් නැසේවා මැරේවා කියලා හිතවිලි පවත්වනවා නම් මෙලොවනත පරලොවනත යන ආදි වශයෙන් පවතින දෘෂ්ටි නිසදිතවගෙන කාලය ගත කරනවා නම් ඒ සියලු දෙනාම මරණින් මතු නරකෙහි උපදිනවා කියලා මේ විදිහේ දෘෂ්ටියකට බැහැ ගන්නවා. දස අකුසල් කරන හැම දිනාම මරණින් මතු නරකෙහි උපදිනවා. යම් කෙනෙක් මේ විදිහට දන්නවා නම් හොඳට දන්න අය ඒ උදවිය. යම් කෙනෙක් මීට වෙනස්ව දන්නවා නම් ඔවුන්ගේ දැනීම මිත්‍යාව බොරුවක්. කියලා මෙන්න මේ විදිහට ඒ දිවස් ලැබූ තැනත්තා තමා විසින්ම යමක් ගන්නා ලද නම් දකින ලද නම් තමාටම යමක් පැහැදිලි නම් එහෙම දෘෂ්ටි බලයෙන් දෘෂ්ටිය දැඩි කොටගෙන ව්‍යවහාර කරනවා මේකම තමයි ඇත්ත අනික බොරුවයි. ඉද මේව සත්‍ය මෝග මඤ්ඤා කියන පිළිවෙලට ඇත්ත මේකයි අනික බොරුවයි කියලා මේ විදිහට දැඩි වශයෙන් දෘෂ්ටියට බැස ගන්නවා. එතකොට ඒ දිවස් ලැබූ මහාන බබුණා ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා මේ දෘෂ්ටියට බැස ගැනීම නිසා ඔහුට මහා කම්ම විභංග ඥානය ගැන දැනීමක් ඇතිවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ විදිහට මේ දිවස්ලාභියාගේ කියවන්න සියල්ලම මට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම අනුමත කරන්න බෑ. නමුත් සමහර කොටසක් අනුමත කරන්න පුළුවන්. මොනවද ඒ කොටස? පව්කම් නම් දෙයක් ඇත. පව්කම් විපාක ඇතයි කියලා ඒ දිවස් ලැබුවතනත් කියාපු කියවන ඇත්ත. ඒක මට අනුමත කරන්න පුළුවන්. ඒ මම අනුමත කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. සතුම් මැරීම ආදී දස අකුසලයේ කළ පුජ්‍යලයා නිරෙහි ඉපද සිටින දුටු බව කීමත් අනුමත කරන්න පුළුවන්. ඒකත් ඇත්ත. සතුන් මරීම ආදී දස අකුසලයේ කරන හැම දිනම මරණින් මතු ඊළඟ ආත්මෙහිදී නරකෙහිම උපදී කියන මේ කතාව අනුමත කරන්න අමාරුයි. ඒ මොකද එවැනි සමහර පුද්ගලයන්ට මරණාසන්නයේ කළ පිනකින් සුගතිය උපදින්න පුළුවන් නිසා. ඒ වගේම යම් කෙනෙක් මෙසේ දනිත් නම් ඔහු තමයි මනාකොට දන්නෝ. අනිත් අය මෝඩයෝ. ඔවුන්ගේ දැනීම මිත්‍යා බොරුවක් කියන කියමනත් මට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම තමා විසින් දිවසිද්දුටුවත් තමාගේ ඥාණයටම පැහැදිලි වුණත් මේකමයි ඇත්ත අනික බොරුවයි කියලා දැඩිකොට යම්කිසි විවහාර කිරීමක් ඇතනම් ඒකත් මට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇයි තථාගතයන් වහන්සේගේ මහා කර්ම විභංග ඥානය ඊට වෙනස් නිසා. මේ විදිහට මේ දිවස් ඇති ශ්‍රමණයාගේ හෝ බමුණාගේ කතාවෙහි අනුමත කළ හැකි තැන් දෙකක් තියෙනවා අනුමත නොකළ හැකි තැන් තුනක් තියෙනවා ඒකයි ඒ මුලින් සඳහන් කළේ. ඔය පළවෙනි පුජ්‍යලයාගේ කතාවේ අනුමත කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට අනුමත කරන්න පුළුවන් තැන් තියෙනවා දෙකක්. අනුමත කරන්න බැරි තැන් තුනක් තියෙනවා. පළවෙනි පුජ්‍යලයාගේ කතාව. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා ගැන කල්පනා කරන්න ඕන. අර මුලින් කියාපු හැටියට මේ ලෝකෙහි යම්කිසි මහානික්කෝ බවුණෙක් දිවස් ලබාගෙන ඉන්නවා ඒ පුජ්‍යලයා අර විදිහට පස්පව් දසකුසල් කරමින් සිටින පුජ්‍යලයා මරණින් මතු සුගතියේ ඉපද සිටින බව දකිනවා එහෙම දැකලා ඒ දිවස් ඇති පුජ්‍යලයා කියන්න පටන් ගන්නවා පින්වත්නි පව්කමනම් දෙයක් නැත පව්කමේ විපාකයක් නැත කියලා ඒ මොකද අර සතුම් වරමින් හොරකම් කරමින් කාමයේ වර්ධය හැසිරෙමින් මෙලෙක් විදිහේ අකුසල් කරමින් හිටිය පුජ්‍යල මරණට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදලා ඉන්නවා. ඒ නිසා පව්කම් කියලා දෙයක් නැහැ. පව්කමේ විපාකයක් නැහැ කියලා ඒ දවස් ලැබුණ තැනට කියන්න පටන් ගන්නවා. එතකොට මේ විදිහට ඔහු කියන්නේ සතුන් මරු හොරකම් කළ කාමෙහි වර්ධය ඇසුරු බොරුකි කොටිම කියන දස අකුසල්ම කළ පුජ්‍යල සුගතිහි ඉපද සිටින බව ඔහු දිවසින් දුටු නිසා. මෙසේ කියන්නේ දිවස්සට පින්වතා ඊළඟට අර මුලින් හැටියටම දෘෂ්ටියට බැස ගන්නවා. එහෙම දෘෂ්ටියට බැසගෙන ඔහු කියනවා මේ ලෝකෙහි සතුන් මරණ හොරකම් කරන හැමදෙනාම සුගතිය උපදිනවා කියලා. එතකොට ඒකත් වැරදි කීවා. එහෙම ස්වභාවයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ වගේම ඔහු කියනවා මේ විදිහට යමෙක් දන්නවා නම් සතුන් මරණ හැමදෙනාම සුගතිය උපදිනවා කියන විදිහට යමෙක් දන්නවන්නේ ඒ දැනීම තමයි හොඳ දැනීම. අනිත් අයගේ දැනීම මිත්‍යාවක් බොරුවක්. ඔය විදිහට ලබ්ධයකට බහැරනවා. එතකොට ඒ පුජ්‍යලයා ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔහුටත් මේ මහා කම්ම විභංග ඥානය ගැන දැනුමක් නැහැ. ඒ දිවස් ලැබූ තැනත්තාගේ කීම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ අනුමත කරන්න බැරි බව ප්‍රකාශ කරනවා. ඒනුත් කොටසක් උන්වහන්සේට අනුමත කරන්න පුළුවන් බව උන්වහන්සේ වදාළා. යම් මහණෙක් හෝ බමුණෙක් හෝ පව්කම් නැත පව්කම් විපාකයක් නැතයි කියලා කියනවා නම් ඔහුගේ ඒ කියමන අනුමත කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේ වදාරනවා. එය උන්වහන්සේ කොහොමවත් අනුමත නොකරන බව උන්වහන්සේ ප්‍රකාශ කළ ආනන්ද හිමියන්ට. ඒ වගේම සතුන් මරීම ආදී දස කුසලයේ කළ පුජ්‍යලයා මරණින් මතු ඊළඟ ආත්මභාවයේදී සුගතියෙහි ඉපදී සිටින බව දැක්කාය කියවනම් අනුමත කරන්න පුළුවන්. එවැනි පුජ්‍යලයා සුගතියෙහි ඉපදී සිටිනා කියලා දවස් පිටතනත්ත දැක්කයි කියන කතාව අනුමත කරනවා. එහෙම වෙන්න පුළුවන් නිසා. ඒ මොකද මන්නාසන්නේදී බඳ පුජ්‍යලයේ පිටක් කළා නම් අර තඹදාටික චෝරඝාතකයා වගේ දරුවත් මහරහතන් වහන්සේට පිටුපාල් දුන්නා 55 අවුරුද්දක් අලුගෝසු කර්මය කළා ඒ මන්නාසන් මොහොතේ දිගල පින්කමෙන් ස්වර්ගයේ උපන්නා අන්න ඒ බඳු අවස්ථාව ඇති නිසා ඒ කාරණය අනුමත කරන්න පුළුවන් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා ඒ වගේම යම් කෙනෙක් මෙසේ දනිත් නම් මනාකොට දන්නෝ ඔහුය මේට වෙනස් අයරකින් දැනිත්නම් ඔවුන්ගේ දැනිය මිත්‍යා කියන කියවන මට අනුමත කරන්න බෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ. ඒ වාගේම තමා විසින් දිවසින් දුටුවත් තමාගේ ඥානයට මේ වැටුණත් මේම ඇත්තයි අනික බොරුවයි දැටි කොටගෙන විවහාර කිරීම අනුමත කරන්නත් බැරි බව උන්වහන්සේ ප්‍රකාශ. ඒ වක් නිසාද තථාගතයන් වහන්සේගේ මහා කර්ම විභංග ඥානය මේට වෙනස් නිසා. මේ විදිහට දිවස් ඇති පුද්ගලයාගේ කතාවෙහි අනුමත කළ හැකි තැන් දෙකකුත් අනුමත නොකළ හැකි තැන් තුනකුත් තිබෙනවා. ඒ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඔය දෙවෙනි පුජ්‍යලයා. තුන්වෙනි පුජ්‍යලයා අර මුලින් කියාපු හැටියටම දිවස් ලබාගෙන මේ ලෝකෙහි මැරෙන උපදින සතුන් ගැන බලමින් ඉන්නවා. එහෙම ඉන්නකොට සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාමයේ වරද හැසිරීම ආදියෙන් එනම් ප්‍රසාකුසලයේ කිරීමෙන් වැළකී සිටින යම්කිසි පුජ්‍යලේ මරණින් මත්තේහි සුගතියේ ඉපද සිටින බව දකින්න. සතුම් නැදීම ආදීන් වැළකී සිටින යම්කිසි පුජ්‍යලයක් සුගතියේ ඉපද සිටින බව දකිනවා <clears throat> ඊළඟ ආත්ම භාවයේදී. එහෙම දැකලා ඒ දිවස් ලැබූ පින්වතා කියන්න පටන් ගන්නවා ලෝකයාට පින්වත්නි කුසල කර්ම නම් දෙයක් තිබෙනවා. කුසල කර්මෙහි පාකයක් තියෙනවා කියන්නේ. මෙසේ කියන්නේ සතුම් මරීම ආදී දස අකුසලයෙන් තොර වූ දස කුසල ධර්මයේ පෙරූ පුජ්‍යලේකු ස්වර්ගයේ ඉපද සිටින බව මා දුටු නිසායි කියලා ඒ දිවස් ලැබූ තැනත්තා ලෝකයාට කියනවා. එතකොට ඒ දිවස් ලැබූ පින්වතා මේන් නොනවති මේක දෘෂ්ටියකට හරවා ගන්නවා. ලෝකෙහි යම් කිසි කෙනෙක් සතුම් මරීම ආදියෙන් වැළකීලා දැහැමින් සෙමින් කාලය ගත කරනවා නම් ඒ හැමදෙනාම මරණින් මතු ස්වර්ගයේ උපදිනවා. මේ විදිහේ අදහසක් ලෝකයාට ඉදිරිපත් කරනවා. ඒ විදිහේ දැනීමක් නැති අය මෝඩයෝ. ඔවුන්ගේ දැනීම බොරුවක්. එසේ හොඳින් එසේ දන්න අය ඉතා හොඳට දන්න අය. ඔවුන්ගේ දැනීම යහපත් දැනීම. මේ විදිහට කියන. මේකත් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා මේ විදිහට දේශනා කරනවා ඒ දිවස් ලැබූ තනත්තාගේ කතාවෙහි කුසල ධර්ම නම් දෙයක් ඇත කුසල ධර්මයේ විපාකයක් ඇත කියලා කියාපු කොටස මට අනුමත කරන්න පුළුවන් ඒ වගේම කුසල කර්ම කරන හැමදෙනාම මරණින්මත් ඊළඟ ආත්ම භාවයේ ස්වර්ගයේම උපදිනවා කියන ඒ පින්වතා කියව මට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒමක් නිසාද කුසල කර්ම කරන සමහර අය මරණාසන්න කාලයේ වෙන අකුසල කර්මයක් ඉදිරිපත් වීම නිසා මරණින් මතු දුගතිය උපදින්න පුළුවන් නිසා. සතුම් මැරීම ආදී දස අකුසලයෙන් වෙන්ව කුසල් කිරීමෙන් සිටි පුද්ගලයා මරණින් මතු සුගතියේ ඉපද සිටින බව දැක්කායයි කියන කියමනත් මේ ඒ පින්වතා කියන කීමත් මා අනුමත කරනවා. ඒ මොකද ඔව් සතුන් මැරුව නිසා එතන ස්වර්ගයේ උපන්න නෙවෙයි මන්නාසන්න අවස්ථාවේදී යම්කිසි කුසල කර්මයක් කළ නිසා ස්වර්ගයේ උපන්නේ. නමුත් අර දිවස් ලැබුව තැනත්තා හිතාගත්තේ සතුන් මැරුව නිසා ස්වර්ගයේ උපන්නේ කියලා. ඒකයි. නමුත් ස්වර්ගයේ ඉපද සිටිනවා ඒ සතුන් මරණයෙන් හිටිය පුද්ගලයා වෙන කුසල කර්මයක විපාකයකින්. ඒක ඒ දිවස් ලැබුව තැනත්තා දැන් දන්නේ නැහැ. ඒක මහා කම්ම විභංග ඥානයට උරුම එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඒ තුන්වෙනි පුජ්‍යලයාගේ කතාවෙත් අනුමත කරන්න පුළුවන් දැන් බැරි තැන් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊළඟට හතරවෙනි පුජ්‍යලය. ඒත් මුලින් කියපු හැටියට දිවස් ලබාපියන් කිසි පුජ්‍යලයේ මේ ලෝකේ සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් කාමයේ වරද ඇතිරීමෙන් බොරු කීමෙන් කේලම් කීමෙන් ගල් වචන කීමෙන් හිස්තපුල් කීමෙන් වැළකී සිටින දැඩි ලෝකමක් නැතුව අනුන් රසන මරණ සිතුවිල්ලක් නැතිව සම්‍යක් දෘෂ්ටියෙන් යුතු වසන පුජ්‍යලයා මරණින් මතු සැපයෙන් පහ වූ දුකම පිහිට කොට ඇති නිදෙහි ඉපද සිටින බව දකිමු. මෙසේ දුටුවේ දිවස් ලද මහානා හෝ බමුණා හෝ පින්වත්නි කුසල කර්ම නම් වූ පිනක් නැත. ඒ පිනෙහි විපාකයක් නැත කියලා මේ විදිහට කියනවා. මෙන්න මේ හතරවෙනි පුජ්‍යලයාගේ කතාවේ කුසල කර්ම නම් දෙයක් නැත. කුසල කර්මෙහි විපාකයක් නැතයි. කියද ඒ දිවස් ලැබූ පුජ්‍යලයාගේ කීම මා අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළනවා ඒක අනුමත කරන්න බැරි බව. ඒ වගේම සතුන් මරීම ආදී දස කුසලයෙන් වැළකුණු පුජ්‍යලයෙකු නිරේ ඉපද සිටින බව ඒ දිවස් ඇති පින්වතා දුටුවාය කීම අනුමත කරන්න පුළුවන්. මන්නාසන්නෙහි කළ යම් කිසි පාවකින් ඒ විද්‍යට නිරෙහි උපදින්න පුළුවන් නිසා. එහෙම වුණත් දස කුසල් කරන හැමදෙනා මරණින්මතු නිරේ උපදිනවා යන කීම මා අනුමත කරන්නේ නැහැ. සතුම් මැරීම ආදී වැළකී සිටින බොහෝ දෙනා මරණින් මතු ස්වර්ගයේ ඉපද සිටින බව පේන්නට තිබෙන නිසා. එසේම යම් කෙනෙක් දස කුසලය කරන හැමදෙනා මරණින් මතු නිරේ උපදිනවා යයි කියනවා නම් ඒක අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. උන්ගේ දැනීම මනා දැනීම අනිත් අයගේ දැනීම නොමනා දැනීම කියලා කියන එකත් පිළිගන්න පුළුවන් කමක් නැහැ ඒකත් අනුමත කරන්න බෑ ඒ නිසා මේ දිවස් ලැබූ පුජ්‍යලයාගේ කතාව සම්පූර්ණයෙන්ම අනුමත කරන්න බෑ කොටසක් අනුමත කරන්න පුළුවන් ඔහුගේ කතාවෙත් අනුමත කළ හැකි තැන් දෙකකුත් අනුමත නොකළ නොකළ හැකි තැන් තුනකුත් තිබෙනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දිවස් ඇති ශ්‍රමණයාගේ හෝ බ්‍රාහ්මණයාගේ වාදෙහි දෙතැනැක්කී අනුමත කිරීමත් තුන්තැනැක්කී අනුමත නොකිරීමත් දක්වලා ඊළඟට මහා කර්ම විභංග ඥානය බෙදා දැක්වීම සඳහා මේ විදිහට වදාරනවා. తත්‍රානන් දිවායන් පුද්ගලෝ ඉද පාණාති පාත්‍ති අදින්නාදායි. එයාල මිච්ඡාදිත්‍ති කායස බෙදා පරම්මරණ අපායන් දුග්ගත් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති. කියන මේ විදිහට උන්වහන්සේ මාතෘකාව තැබුවා. මේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අර මුලින් දක්වපු පුජ්‍යලයන් සතර දෙනා අතුරෙන් සතුන් මරණ සුළු, හොරකම් කරන සුළු, කාමයේ වර්ධව ඇසිරෙන සුළු, බොරු කියන සුළු, කේලාම් කියන සුළු, රළුබස් දොඩන සුළු, හිස් වචන කතා කරන සුළු පුජ්‍යලයා නිරෙහි උපදිනවා. එතකොට ඒ තනත්තා නිරෙහි උපදිනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ මතෙහි දිවස් ලැබූ පුජ්‍යලයාගේ මතෙහි වෙනසක් නැහැ. මෙතෙද්දී බුදුරජාණන් වහන්සේ කර්ම රාශි තුනක් වදාරනවා. පුබ්බේ වාසතං කතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං පච්චාවාසතං කතං හෝති පාපකම්මං දුක්ඛ වේදනීයං මරණ කාලේ වාස හෝති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා තේනසෝ කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජත් අර මුළු ජීවිත කාලය තුලම සතුන් මැරීම ආදීන් කාලය ගත කළ පුජ්‍යලයා මරණින් මත්තේ නිරේ උපම් බව දිවස් ඇති පුජ්‍යලට දුටුවා එතකොට ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ මක්නිසාද ඒ මරණ මොහොතේදී ඔහුට කලින් කළා වූ යම්කිසි දුක් වේදනා උපදවන අකුසල කර්මයක් පළ වෙන්නත් පුළුවන්. ඒ වාගේම අර පසුව කළා වූ යම්කිසි අකුසල කර්මයක් පළ වෙන්නත් පුළුවන්. ඒ වාගේ මරණ මොහොතේදී කළ සමාදන් වුණා මිසදිටුවකින් ඒ විදිහේ විපාක ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා කලින් දස අකුසල් කරමින් හිටිය පුජ්‍යලයා මරණාවස්ථාවේදී මිසදිටුව සමාදන්ව දැඩිව ගත්තනම් එහෙම නැත්නම් කලින් කරපු තව පාපයක් මොකක් හරි දෙයක් ඔහුට චුතිචිත්තයට අරමුණු වුණා නම් ඒතනත්තා ඒ අකුසලයේ හේතු කොටගෙන මරණින් මතු දුගතිය උපදින්නට පුළුවන්. ඒ නිසා ඒතනත්තා දුගතිය උපන්නේ කියන කතාව පිළිගන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාරණේ පැහැදිලි කළා. කරනු ලබන කර්මයට කලින් දුක් උපදවන යම් පාප කර්මයක් ඔහු විසින් කරන ලද්දේ නම් එයිනුත් ඒට පසුව හෝ දුක් උපදවන පාප කර්මයක් ඔහු විසින් කරන ලද්දේ නම් එයිනුත් මරණ කල්ලි හෝ ඔහු විසින් කඳ කුමුරු ශ්‍රේෂ්ඨ ඊශ්වරයා ශ්‍රේෂ්ඨ මහා බ්‍රහ්මයා ශ්‍රේෂ්ඨ ඊශ්වර බ්‍රහ්ම බ්‍රහ්ම ප්‍රජාපති ආදීන් විසින් මේ ලෝකේ මවන ලද මිසේගත් මිසදිටු වෙනුත් ගිරෙහි උපදින්නට හැකි බව දේශනා කළා. ඒ වාගේම ඒ ප්‍රාණඝාත ආදී වශයෙන් පවත්න දසකුසල කර්මයන් අතරින් යම් කර්මයක් ditta ධම්ම වේදනීය වේද ඒ ඉහාත් මෙහි පාක දෙන බවයි. යම් කර්මයක් උපපද්‍ය වේදනීය වෙනම් එය මරණින් මතු ඊළඟ ආත්ම භාවයේ විපාක දෙන බවත් යම් කර්මයක් අපරාපරිය වේදනීය වෙනම් ඒ කර්මය සසර කොතනදී නමුත් විපාක දෙන බවත් ඒ ඒ තන් විපාක නොදෙන කර්ම අහෝසි කර්ම වෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා මෙසේ ඒ දිවස් ලැබූ ශ්‍රමණයා හෝ බ්‍රාහ්මණයා හෝ එක් කර්ම රාශියකුත් එක් විපාක රාශියකුත් දුටුවා බුදු පියාණන් වහන්සේ මොවුන් විසින් නුදුටු කර්ම රාශි තුනකුත් විපාක රාශි දෙකකුත් දක්වලා දානවා සියල්ලම බලන විට ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයා විසින් නුදුටුවා වූ දුටුවා වූ කර්ම රාශි හතරක් විපාක රාශි තුනක් බුදුරජාණන් වහන්සේ විසින් දක්වලා මේ විදිහට ස්ථාන හතක ගන්නා නුවණ බුදුන්ගේ මහා කර්ම විභංගේ ඥානය කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කර්ම රාශි තුනයි. ඒ කර්ම රාශි තුන බුදුරජාණන් වහන්සේ දුටුවා. එයින් එකක් අර දිවස් ලැබූ පුජ්‍යලයා දුටුවා. ඔහු විපාක රාශි එකයි දුටුවේ. බුදුරජාණන් වහන්සේ විපාක රාශි තුනක් මුදුටුවා. මේ විදිහට කර්ම රාශි හතරකුත් විපාක රාශි තුනකුත් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ සත්තන්හි දන්නා නුවණ තමයි බුදුන්ගේ මහා කර්ම විභංගෙහි ඥානය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවෙනි පුජ්‍යලයා ගැන ප්‍රකාශ කළා. තත්‍රානම් දිවායම් ගලෝයිද පාණාත්පාතේ අදින්නාදායේ කියන පිළිවෙලට. ඉතින් ඒ පුජ්‍යලයාගේ කතාවෙත් බුදුන් විසින් කර්ම රාශි තුනකුත් විපාක රාශි දෙකකුත් දැක්කා. දවස් ලැබුවා විසින් කිසිවක් දැක්කේ නැහැ. එතන ස්ථාන පහක දන්නා නුවණ බුදුන්ගේ මහා කර්ම විභංගයේ ඥාණය කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ විදිහට අනිත් වාරදකේදීත් ඒ විදිහටම උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් <clears throat> බුදුරජාණන් වහන්සේගේ මහා කර්ම විභංග ඥාණය මේ විදිහට උන්වහන්සේ පැහැදිලි කළා. ඒ වාගේම උන්වහන්සේ අත්තිකම්මං අබබ්බං අබබ්භාභාසං අත්තිකම්මං අබබ්බං බබ්භාභාසං අත්තිකම්මං භබ්බං චේ බබ්භාභාසං ච අත්තිකම්මං භබ්බං අබබ්භාභාසං කියලා කර්ම හතරක් ආනන්දහාරවන්ට මේ සූත්‍රයේ දේශනා කළා. අත්තිකම්මං අබබ්බං අබබ්භාභාසං යන්නෙන් ප්‍රකාශ කරන්නේ අභාව්‍ය වූ අභාව්‍යාභාසෝ කර්මයක් තියෙන බව. ඒ කියන්නේ අකුසල කර්ම නමුත් අකුසල විපාකයේ වළක්වන අකුසල කර්මයක් ඇති බවයි. බොහෝ අකුසල කර්මයන් රැස් කළ කල්හි බලවත් අකුසල කර්මය දුර්වල කර්මයාගේ විපාකය වළක්වා තමාගේ විපාකය දීමට ඉඩ ලබා ගන්නවා. මේක තමයි අභාව්‍ය වූ අභව්‍යාභාස කර්මය. ඊළඟට අත්තිකම්මං අබබ්බං භබ්භාභාසං අභාව්‍ය වූ භව්‍යාභාසෝ කර්මයක් තියෙන බව ප්‍රකාශ කළා. අකුසල කර්ම නමුත් ඒ අකුසලේ විපාකය වළක්වන කුසල කර්මයක් ඇති බව උන්වහන්සේ ප්‍රකාශ කළා. කලින් අකුසලයක් රැස්කොට මන්දාසන්න කාලයේ කුසලයක් කළා නම් ඒ කුසලයේ කලින් කළ අකුසලයේ විපාකේ වළක්වා කුසල විපාක දීවට ඉඩ ලබා ගන්නවා. මේක තමයි අභාවිය වූ භව්‍ය ආభాස කන්නේ. අනිත් එක අත්තිකම්මම් භබ්බංචේව භබ්බාභාසංචේ. භව්‍ය වූම භව්‍ය ආభాස වූම කර්මය. මේන් කියන්නේ කුසලයක් නමුදු ඒ කුසලයාගේ විපාකේ වළක්වන බලවත් කුසල කර්මයක් ඇති බව. බොහෝ කුසලයන් රැස් කළ කල්ලිත් බලවත් කුසල කර්මයක් ඉදිරිපත්ව පළමු කළ දුබල කුසලයන්ගේ විපාකයේ වළක්වලා ඒ බලවත් කුසල කර්මයාගේ විපාකයේ දීම සිද්ධ ලබා ගන්නවා. මේක තමයි භව්‍ය වූම භව්‍යාභාස කර්මය. කුසල පක්ෂයේ ගරු කර්ම වශයෙන් සැලකෙන ප්‍රථම ධානාදී සමාපatti සිත්. ඒ වගේම අත්තිකම්මම් භබ්බං අබබ්භාභාසං කියලා තව කර්මයක් උන්වහන්සේ වදාලා භව්‍ය වූ අභව්‍යාභාස කර්මය. කලින් දස කුසල කිරීමෙන් දානාදී පින්කම් කර ගැනීමෙන් කුසල රැස්කොට සිටී යකු මරණාසන්න කාලයේ යම්කිසි අකුසලයක් කළා නම් යටකේ කුසල විපාකයේ වළක්වලා මේ අකුසලයේ තමාගේ විපාක දීමට ඉඩ ලබා ගන්නවා. මේකයි භව්‍ය වූ අභව්‍ය ආභාස කර්මය. මෙසේ කර්ම හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා මේ සූත්‍රයෙන්. ඒ නිසා දැන් මේ පින්වතුන් කල්පනා කරගන්නට ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කර්ම විභංග ඥානය පිළිබඳව මේ පින්වතුන් කර්ම අවබෝධ කරගෙන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ පින මහානාමයේ පිනක් ඒ භාවනාමයේ පිනෙන් මේ පින්වතුන්ට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සපත්තා වූ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් පහණිස්සේ කොල්ලුපිටිය කොල්වත්තේ ශ්‍රී ධර්ම කීර්තිආරාමාධිපතිව වැඩසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක විද්‍යා විශාරද අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහානායක ස්වාමීන් වහන්සේ